ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි දේශක පූජ්‍යපාද ඉලන්දගස්වැවේ සීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදේවතුනි සංයුක්ත නිකායේ ධාතු විභංග සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ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 සූත්‍රයේ එන ಉದ್ದೇಶය තමයි මේ ධාතු 6 ගැන කියවෙන තැන ඒ වගේම ආයතන 6 ගැන පස් ආයතන 6 ගැන කියවෙන තැන අට්ඨා රස මනෝපවිචාරෝ කියවෙන තැන චතුරාදිත්‍යානෝ කියන සතර ධර්මයක් හෙළිවෙන තැනක ಉದ್ದೇಶ පාඨයයි අපි අද මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඉතින් ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරමු කියන අනුශාසනාව කරමින් අපි බලමු මේ කෙටි වේලාව තුල යම් දහම් කරුණක් නිවන හෙළි වෙන දහම් කරුණක් අපි මේ සූත්‍රය තුලින් මත කරගන්න. ඉතින් තාම වටිනා දහම් පඳුරක්, පින් පඳුරක්, රම්පතකින් හෙළි වුණු දහම් කොටසක් අරඹයා තමයි අපි අද දේශනාව පවත්වන්නේ. පින්තුනේ රජගහනුවර බග්ගව කුම්භකාර වළං හදන කෙනාගේ ඒ වළං මඩුවේ කියමුකෝ එහිදී අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ පුක්කුසාති කියන ශ්‍රමණ වේසයේගත් එහෙම නැත්නම් පැවිද්ද තමන් විසින්ම ලබාගත් පුක්කුසාති නම් රජතුමා ඒ අතීත කතාව කෙටියෙන් මතක් කරලා මේ බුදු පියාණන් වහන්සේ සම්මුඛ වුණා මේ රජතුමාට. ඒ රජතුමා පැවිදිභාවයටපත් වෙනවා. අන්න ඒ ආරම්භය බුදුරජාණන් වහන්සේ රාත්‍රිය පුරා දේශනා කළ ධර්මයේ අංශු මාත්‍රයක් කොටසක් තමයි අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ. දැන් අපි ටිකක් බලමු. මේ බඳු දේශනාවකට මා මතක් කළ විදිහට මේ කුක්කුසාති රජ්‍ය රෝග ගැන. පින්නතුනේ තක්සලා නුවර ඒ පුරයේ ප්‍රාන්ත රජ කෙනෙක් තමයි මේ පුක්කුසාති රජු. පුක්කුසාති රජුන්ට වෙළඳාම යාපු වෙළඳ කණ්ඩායමකට හිතවත් වීමෙන් රජගහ නුවර බිම්බිසාර රජතුමා සමග අදෘශ්‍යමාන මිත්‍ර සහසම්බන්ධතාවයක් ඇති කර ගන්න ලැබුණා. මිත්‍රකම. මේ මිත්‍රකම වර්ධනය වෙලා මේ රජ රටවල් දෙක අතරේ වෙළඳාමේ යෙදුණු ඒ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ මගින්ම තුටුපඬුරු හුවමාරු වුණා. ඒ වටිනා කියන සලුවක් තමයි බිම්බිසාර රජතුමාට පුක්කුසාද රජුරෝ යවනු ලැබුවේ. ඊට පිළිතුරු වශයෙන් ප්‍රතිචාර වශයෙන් බිම්බිසාර රජතුමා රම්පතක ලියූ දහම් කොටාශයක් මේ උක්කුසාති රජුරවන්ට එවනු ලැබුවා තෑග්ගක් හැටියට. නමුත් මේ තෑග්ග සුවිශේෂයි. මේක රම්පතක්. ඒ වගේම පින්පතක් වුණා. මේ රම්පත මේ පින්පත උක්කුසාති රජතුමාට නිවන් මඟ හෙළි කරන ධර්මයක්ම වුණා පින්වතුනි. මේ රම්පතේ ලියුණු කරුණු කෙටියෙන් මේ 84000ක්ම ධර්මස්කන්ධයේ සංක්ෂිප්තයි. අපි මාතෘකා ටික විතරක් සඳහන් කරනවා. මේ සාරාංශයක් ඇරෙද්දී සතර සතිපට්ඨානය. ආර්ය අෂ්ටාංග මාර්ගය. සත්‍යස් බෝධිපාශික ධර්ම. ඊළඟ බෝධිසත්වයන් වහන්සේගේ උපතේ සිට අභිනිෂ්ක්‍රමණය. බුද්ධත්වයට පත්වීම. එම සර්වඥතා ඥාණය දක්වා සාරාංශයක් ධර්ම කරුණු අතරින් ඉදිරිපත් කළා. ඉතින් ප්‍රථම ආරම්භ වෙන්නේ මේ ලිපිය මේ රම්පත බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ආනුභාව ගුණ. මේ රම්පත්‍රයේ බුද්ධ රත්නය පිළිබඳ කියවනකොට මේ රජතුමාගේ ලුමු දහ ගැන්වීම සිදු වුණා. අපමණ ශ්‍රද්ධාවත්තං, ප්‍රේමමත්තං ශ්‍රද්ධාවෙනුත් පැහැදීමෙනුත් මේ රජතුමා ඔකඳ වුණා ප්‍රීතියටපත් වුණා ලුමු දැහැ ගැන්නුණා බුදුරජාණන් දැකලා හැම නෙමෙයි පෙර අහලත් නෙමෙයි මේ රම්පත මම පිම්පත කියලා කිව්වේ ඒකයි පිම් වැඩෙනවා ඒ කිව්වේ ඉතින් ධර්ම රත්නය ගැන ඊළඟට ඒ තොරතුරු ශ්වාස්කහාතාදී ධර්ම ගුණ අර බුදුරජාණන් වහන්සේගේ අරහත් බුදු ගුණයේ සිට ඒ විදිහේ බුද්ධ ගුණ බුදු ගුණ නවය. ඊළඟ සංඝ රත්නයේ තුන්වෙනි අවස්ථාව රත්නත්‍රයේම සුපටිපන්නාදී ගුණ ටික. මේ ගුණ ටික කියවලා ඒ ඒ අවස්ථාවල සාදුකාර දෙමින් මහත් ප්‍රීතියටපත් උනේ උඩුමහලේ කිසිම සේවකයෙකු නැතුව එක උපස්ථායක පමණක් ළඟ තියාගත්තේ. අර රජතුමා බිම්බිසාර රජතුමා උපදෙස් දීලා ඉව්වේ දූතය වතේ ඒ විදිහටයි. මේ මංජුසාවේ වැහුම් කඩන්න මුද්‍රා තීර කඩන්න ඕනේ හුදකලාව මාළිගේ නිදහස් තැනක කියන එක. කොටිප ශුන්‍යාගාරයක්. එතකොට මේ අවස්ථාව. රජතුමා මේ දහම් කරුණු ටික කියවලා අපමණ සන්තෝෂයටපත් වෙලා රජ බිම්බිසාර රජතුමා මෙහි සඳහන් කරලා තිබුණා පැවිද්ද මැනවයි කියලා. පැවිදි වීම සම්බාධ සහිත ගෘහ වාසය අබ්බාකාසෝ පබ්බජ්ජා අහස වගේ නිදහස් මෙන්න මේ නිදහස් සිටිවිලට නෙක්ඛම්මයට හිත වැටුණා. හිත යොමු වුණා මේ සම්පති. මේ සියලු රාජ සම්පත් හැරදාලා පැවිදි භූමියටපත් වෙන්න ඕනේ මේ ගිහි ගිහින් ඉක්මෙන්න ඕනේ රාජ සම්පත් අපහැරන්නේ. එතන එතෙන්ට හිත ගඩුණා. බලන්න. එක්තර ලිපියකින් සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම. ඇයි මේ බිම්බිසාර රජතුමා සෝවාන් උත්තමයෙක්. ඒ සෝවාන් වුණු උත්තමයෙන්ගේ පෙළඹවීම තමන්ගේ කල්යාණ මිත්‍රයා නිවන දෙසටයි. ඒ නිවන දෙසටම පෙළඹවුම් ලැබුවා. පින්නතුනේ පුක්කුසාග රජතුමා සිය කඩුවෙන් අම් කඩුවෙන් කෙස් සිඳ ගන්නවා තමම. ඒ සිඳ ගන්නවා සරවුල් ඒ විදිහට දෑගුල් අර වස්ත්‍ර දෙකක් ගෙන්වා ගන්නවා. ඒවකට තමන් ගන්න තරමට කසාවත වස්ත්‍ර දෙකක් ගෙන්වාගෙන ඒ වස්ත්‍ර එකක් ඇඳලා අනික පොරවා ගන්න උතුම් සළුවේ ආකාරයට. මාලිගාවෙන් එළියට එන්නේ අර කැපු කෙස් පිට සීබඳුළු කවුළුවෙන් මේ වෙනකොට දින හතක් පුරාවට මේ රජතුමා මේ විදිහේ මේ ශුන්‍යාගාරයක සතර සතිපට්ඨානය අවසානට වඩාදී අර කෙස් ටික එළියට දාපු කතාව මම මතක් කළා සීබඳුළු කෙලින් එළියට දැම්මාම අර රැස් වී සිටු පිරිස මේ දින හතේ රාජාංජනේ රැස් වෙනවා. තුෂ්ණින් භූතව රජතුමා එළියට එනකල් බලාගෙන ඉන්නවා. අර කෙස් ටික දෙම්බරෙන් නොදී පිරිස අල්ලා ගන්නවා. ඒක පූජනීය වස්තුවක් හැටියට ඇත්ත තබා ගන්න. රජමාලිගාවෙන් මැටි පාත්‍රයක් අර වස්ත්‍රයක් දැන් එක්තරයි අයිතිය පෙරවාගෙන නැටි පාත්‍රය පෙරපු කොට තබාගෙන මාළිගාවෙන් පහත මහලවලට පියමන් කරනවා. ඒ වෙලාවේ සේවක සේවිකාදී අන්තපුරේ ස්ත්‍රීනතු හැමෝම රැවටෙනවා පින්නතුනේ පසේ බුදුරෙන් වහන්සේ නමක් නෙමේ කියලා. හඳුනා ගන්න බැරි වෙනවා. ඒක රජමාලිගාවේ හිටු පායට පවා. පසේ බුදුරෙන් වහන්සේගේ රූපශ්‍රියම ඒ සාන්ත ඉරියාපතයන්ම දැන් දැක් වෙනවා. මම පිට කරනවා මේ කතාව බොහොම රසවත්. එසේ වුවත් රජමාලිය ගැන පිට වෙනා යොදුන් 200කට 8ක් අඩු වෙන. ඒ විදිහටයි අකුවාචාර්යෙන් පෙන්වන්නේ රසවත් විදිහට. එතකොට 192ක් යොදුන් පාගමනින්ම වෙළඳ කණ්ඩායමක රසපස්යෙන් ගමනේ යෙදෙනවා. හතරවෙනි ධානයේ ලැබලා තිබුණේ නතර වෙන තැන්වල ධානසුවේටයිපත් වෙන්නේ. රාත්‍රිය ගත කරන්නේ. දෙපයින් වරින්නේ. මේ විදිහට චේතවනාරාමයේ සවැත් නුවර අභියසින් මේ ගමන් යනවා අර තමන්ගේ මිත්‍රයාට තියෙන ගෞරවය නිසා රජගහ නුවර කියපු තැනට රජගහ නුවරටම මේ ශ්‍රමණ තිමේ තාපස තිමේ කුල පුත්‍රයානෝ ගමන් කරනවා කවුරු හොයාගෙනද? අර සම්පතෙන් කියව දැන කියාගත් සිතටගත් සිතෙන් සිත දැඳුණු සම්මා සම්බුදුන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ ගියාම එයින් දැනගන්නවා. තමන් පහු කරලා එන්නේ ආයේ සත්නවර ජීතවනාරාමයේ කියලා. දැන් ආපහු එන්න වෙලාව නෙමෙයි මේ වාගේ ආගන්තුක ශ්‍රමණෙන් නම් නවතින්නේ කොහෙද කියලා ඇහුවාම කුඹල් හලක් පෙන්නනවා. අන්න මම මුලින් මතක් කළේ අර කුඹල් කඩුවගේ එයාගේ මඩුව කියමුකෝ. එහි. එතන රාත්‍රියේ ලැබුම් ගැනීමට. මේ වෙලාවේ සම්මා සම්බුදුන් වහන්සේ එතනින් පියමන් කරපු මොහොතේ මේ සිදුවීම දකින්න තමන් වෙනුවෙන් තමන් වහන්සේ වෙනුවෙන් කියන් පැවිද්දක් ලැබලා ශ්‍රමණ පැවිද්දක් ලබාගෙන මේ තරම් රාජ සම්පත් හැරදාලා එන මහා උත්මයේ නේද මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි අර කුඹල් කරුවාගේ කුඹල් හලට එන සංධ්‍යාවේ වඩින්නේ ඉස්සරලා කුසාපි ශ්‍රමණ තෙමේ අවසර ලබාගෙන ඉහි ලැබුම් ගන්න දෙවනුව වඩිනවා බුදුරජාණන් වහන්සේ අවසර ඉල්ලා සිටිනවා තව මටත් ඉඩ අවස්ථාවක් ඇද්ද කියලා. මේ ඉඩ අවස්ථාවක් ඇති බව මතක් කරලා. පින්නොතේ අසිරිමත් තැන මේ රාත්‍රියේ අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ අර විමන් නිවා ගන්න වේස නිමා ගන්න කියන අවස්ථාව ආරම්භ කරනවා ඒ දිඩාවකාශ සලස්වමින්. එහෙත් මේ කුල පුත්‍රයාම හතරවෙනි ධානයට සමවැදිලා රම්පිරක් හා සමාන ධානසුවේන් අච්චර දුරක් කෙවාගෙන ආපු වේස වේසක් නොවන හැටියට සිත දියුණු කරගෙන තිබුණා තනියම අර රම්පත කියවීමෙන් අවිච්ඡප්පසාදයටපත් වුණා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි මිත්‍යාදී මොක්ඛයෙන් බිඳුණු මිදුණු අවිච්ඡප්පසාදයෙන් යුක්ත වූ මෙන්න සද්ධාමත්තං ප්‍රේම මත්තම්. සම්මා සම්බුදුන් වහන්සේ ඒ බඳුම සමාධි ඉරියව්වෙන් වැඩ සිටිනවා දකින්නවා මේ කුල පුත්‍රයාණෝ මේ රජතුමා ධ්‍යානශයෙන් කිසි වෙහසක් නැතුව සමාධි සුවේ භුක්ති විඳින හැටි බුදු පියාණන් වහන්සේ කතා කරලා අහනවා දැන් එතෙන් සිට කවුරු සඳහාද පැවිද්ද මම මෙහෙම බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණා. ඒ ලෝ පහළ වූ බුදුරජාන් වහන්සේ උදෙසායි මගේ පැවිද්ද. බුදුරජාන් වහන්සේ පැවිදිට කළ දේශනාව තමයි පින්වතුනි. අද අපි මාතෘකාව වශයෙන් ඡග්දාතුලෝ අයම් වික්කු පුරුෂෝ යපස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිත්‍යානෝ කියන ධර්මතා හතර. මේකේ තේරුම මහණ මේ පුරුෂ සවදායරුම් ධාතු මාත්‍රයේකි. සවදෑරුම් ස්පර්ශායතන මාත්‍රයේදී අටලොස් මනෝපවිචාර මාත්‍රයක සතර ප්‍රතිෂ්ඨා ඇත්තික කවුද මේ පුරුෂණං කියන වචනේ පුරුෂයා පුද්ගලයා කියන එක පින්නතුනි කෙටියෙන් හඳුන්වන හඳුන්වා ගමු මේ සවද අරු හය ආකාර වූ ධාතු හතර කුමක්ද කියලා මේ වෙනකොට හැමෝම දන්නවා පුතේ ජෝවායේ උපටවි ඊළඟට ඒකට එකතු කරගන්න ඕන මේ ධාතු භංග සූත්‍රයේම පෙන්නන ආකාශ විඥාන කියන ඒ ධාතුමා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු හයයි චද්දාතුරෝ අයම් බික්ඛු. මේ පුරුෂ පුජ්‍යලයා පුජ්‍යලයා නම් මේ ධාතු හයයි. ඔය පුජ්‍යලයා හඳුන්වපු හැටි. ඊළඟ පස් ආයතන 6 ආයතන යම උපද්දනා කියන අර්ථයෙන් ආයතන කියලා කියන්නේ එතකොට මේ ආයතන 6 මෙහෙමයි ස්පර්ශ ආයතන 6 චක්කු සම්පස්සායතනය සෝත සම්පස්සායතනය ගාහන සම්පස්සායතනය ජීවහා සම්පස්සායතන කාය සම්පස්සායතනය මනෝ සම්පස්සායතන සම්පස්සය කියන්නේ හැප්පෙනවා කියන්නේ පස්ස වෙනවා කියන්නේ ස්පර්ශ වෙනවා කියන්නේ. එතකොට මේ ඇහි කනේ දිවේ නාසයේ හැපීමෙන් පස්ස වීමෙන් පුද්ගලයා රූප ශබ්ද ගන්ධ රස විලායන ආස්වාද වෙන පුරුෂ පුද්ගලයා බිහි වෙනවා. එතකොට ධාතු හයෙන් නිර්මිත නිර්මිතයි පුරුෂ පුද්ගලයා. ඊළඟට ඒ රූපපින්ඩය ඇසුරු කොට ඇතිවෙන ආයතන ටික ඇහැ කන දිව නාසය ඔන්න සම්පස් ආයතන ආර්ථිකේ ආයතන ටිකට හිමිකාරය. කවුද පුරුෂ පූජ්‍යලෙක් වුණාම ඒ හිමිකම. එතකොට අර ධාතු හයේ සම්බන්ධයේ සම් මේ අපිට තේරුම් ගන්න වෙනවා මේ ආයතන සහ ධාතු අතර තියෙන සම්බන්ධය. අපි මූලික කරුණු ටික මෙසීමෙන් අනුතුරු බලමු ඉඳ ලැබෙන විදිහට. ඊළඟ අකලොස් මනෝවිචාර මාත්‍රයක් බව. මේ පුජ්‍යලයා 18ක් වූ මනෝවිචාරයක්. ඒ කියන්නේ මානසයේ මලාප වූ හිතට පිළිගත්තා වූ සිතෙන් බැඳුනා වූ විචාර මාත්‍රයක්. විචක්ක විචාර කිරීම. සංස්කාර කිරීම කියලා කියන්නත් පුළුවන් මානසයේ සංස්කාර කිරීම. ඒක කොහොමද? දැන් අතන ආයතන ගැන හයක් මම කතා කළා. ඒකට ආයතන ඊළඟ තෝරාගන්න ඇතින් රූප දැකලා චක්කුණා රූපං විශ්වාස ඔය රූපයක් දකිනකොට මේ සිතක පහළ විචාර ශක්තිය දැන් සංස්කාර වීම තමයි කියන්නේ මනහත වීම තමයි සොම්නසිතක් ඇති වෙනවා රූපයක් දැකලා මේ රූපේ මැනෙනයි ප්‍රියයි මේ මට ආස්වාදනීයයි මේ ලං කරගන්න උනා උරුම කරගන්න උනා කියන තෘෂ්ණාසහිත සිතකට යන්නේ පෙළඹෙන්නේ මේ සත්‍යය. අර සොම්නස් හිතක් ඇති වීම නිසා. ඒක ඒක ඒක ඒක නැවත නැවත ਵਿਚාරණය කරනවා. ඒකයි මේ මනෝ විචාර කියන වචනේ මෙතන යෙදෙන්නේ. ඊළඟ තවත් රූපයක ශබ්දයක ගන්ධයකදී දුම්නසක් ඇති වෙනවා. නැත්නම් අපි ඇහැ පිළිබඳව යමුකෝ රූපයක් දැකලා අසසුප හිතක් ඇති වෙනවා. අප්‍රිය අමනාප රූපයේ ඉදිරියේ රූපයක් මොන ගැහිචිතන හිත තුළ ඇති වෙන මානසික ස්වභාවය මේ පෙන්වන්නේ. දුම්නස් බව. අසතුටු බව, අප්‍රිය බව, අමනාප බව. ওই විදිහට පේන්න පුළුවන්. ඇති වෙනවා. ඊළඟ අවස්ථාවක් තමයි ඒ සපත් නොවන නැත්නම් සොම්නසක් නෙවෙයි සැප කියන වචෙන්ට වඩා මේ සොම්නස කියන වචන ඉදිරිපත් කරන්න ඕනේ ඉදිරිපත් කරගන්න ඕනේ පින්නතුනේ උපේක්ෂාවකටපත් වීම සොම්නස්යිත භාවක දුම්නස් භාවක භාවකට නොවන සොම්නස් වර එක සොම්නස් වෙන දෙයින්ම තවත් වර එක දුම්නස් සිත ඇතිවීම. මෙන්න මේ දෙතනින් උපේක්ෂා වීම තමයි මෙතන පෙන්වන්නේ ඒ ත්‍රිචාර අවස්ථාවක් හැටියට ඉති මානසේ. දැන් මේ කනින් ශබ්ද ආනෙක නැහෙන් ගඳ සුවඳ දිවෙන් රස කයින් පහස සිතින් ධර්මතා දැන ගැනීම. එතකොට එතන හය පොලක් අතකන දිවනාසයේ මනස දක්වා හය පොලක්. ඒ හය පොලේ අර විදිහට සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා කියන ත්‍රිදාකාර වූ මානසික ස්වභාවයන් තුනක් ඇති කරනවා, ඇති වෙනවා. ස්පර්ශායතන ගැන කිව්වා සම්පස් චක්කු සම්පස්සායතන ආදී ආයතන ටික හය ඊළඟ අපි පෙන්නන්නේ අටලොස් බණෝපවිචාර මාත්‍රයක් බව. ඒ අටල 18ක් වෙන්නේ මෙන්න මේ විදිහයි. එතකොට සෝමනස්සය, දෝමනස්සය, උපේක්ෂාවයි කියන යම් අරමුණකදී. ඇස ආරම්භය ඔය තුන් ආකාරයක් වෙනවා. එතකොට ආයතන 6ටම එනකොට 18 ආකාරයක් වෙනවා. ඊළඟ මේ ಉದ್ದೇಶයෙන් පෙන්නපු වැදගත් තැනම තමයි තවත් සතර ප්‍රතිෂ්ඨාව. සතර ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ සතරාංකාරයක අදිෂ්ඨාන පිහිටුවා ගැනීමක්. ඒවා නම් වශයෙන් මතක් කරනවා ප්‍රඥාදිෂ්ඨානය සත්‍යාදිෂ්ඨානය ත්‍යාග අදිෂ්ඨාන උපසමාධි අදිෂ්ඨාන කියන මෙන්න මේ සතර අදිෂ්ඨානයන්ගේ පූර්ණත්වය තමයි මේ සත්‍ය නිවනේටපත් වීමේ මාර්ගය මේ මේ සම්පූර්ණත්වයටපත් කරගන්න වෙනවා පුජ්‍යලයා එතකොට අතන අර පෙන්නපු ඔය ආකාරයේ ධාතු මාත්‍රයන් බව ඊළඟට ආයතන ටික හිමිකරුවෙක් බව චක්කු ආදී සම්පස්ස ආයතන ඒ අනුව අටලස් මනෝ ਵਿਚාරයක යුක්ත බව මෙන්න මෙතන පුජ්‍යලයා කියන හැදු ගැන අභිධර්මානුකූල විග්‍රහයකෝ ඒ සිද්දක උත්තරේ එතන ලිපියේ සඳහන් වුණා මේ කරුණ ටික සම්පතේ පැහැදිලි කරලා තිබුණා බුදුරජාණන් වහන්සේ ඒ අරඹයාම ඒ ඔස්සේම තමයි මේ දේශනාව කරමු ලැබුවේ. ඒකයි මේකේ වැදගත්කම. දැන් ධාතු විභාග සූත්‍රයෙන් අපි මාතෘකා කළේ. ඒ ගැටලුවක් ඇතිනේ මේ කියන කාරණා පිළිබඳ පින්වතුනි විභංග කියන්නේ බෙදී බෙදීම, බෙදලා බෙදලා පෙන්වන එක. ඒක අභිධර්ම කොටසේ විභංග ප්‍රකරණ නමින් වෙනමම පොතක් තියෙනවා. අපි කෙටියෙන් ඒතර හඳුන්වන්නේ මේ පින්වතුන්ගේ විචාර බුද්ධිය ඇතිව ටිකක් විමසීමකින් මේ දේශන කියවන්නත් ඕනේ සම්වර්ෂණයට කරුණු හොයාගන්නත් ඕනේ ධාතු කියන වචනේ තේරුම මූලික ස්වභාවය යමක වස්තුවක මූලික ස්වභාවය ඒක අපි මූලික ස්වභාවයන් ගන්නකොට තමයි සතර මහා ධාතුව ගැන පෙන්වන්නේ ඒක ධාතු කතා ප්‍රකරණයේ දෙවෙනි පොත ඒ වායෝ තේජෝ ආපෝ පඨවි කියන ධාතු හතර ඔවුනොවුන්ට සම්මිශ්‍රණය වෙනකොට එකක් දෙකකට එකක් තුනකට දෙකක් දෙකකට තුනක් එකකට කියන සම්මිශ්‍රණ ක්‍රමයක් කුලක ක්‍රමයක මිශ්‍ර වීමක් තියෙනවා මේ ධාතුන්ගේ ශක්ති ශක්ති එක්වීම. ඒ අනුව තමයි රූපණං වූ ස්වභාවයක් අපිට විද්‍යාමාන වෙන්නේ. ඒ රාශි වෙනකොටම වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් උපාදාය රූප හතර. එතකොට ඒකට කියන්නේ සුද්ධාස්තකය. හැම රූපයකම සුද්ධාස්තකය වෙන් කරන්න බෑ. සුද්ධේ අංග 8න් යුක්තයි රූපයක් නම්. ඔන්න අපි ඔය පෙන්නුවේ සාරාංශය. දැන් බලමු අපිට හම්බුණානේ දැන් සතර මහා ධාතු ගැන කතාව. සතර මහා ධාතුන් පිළිබඳ මතු වුණා. ඒක සාමාන්‍ය දෙන ගන්නක් කාරණයක්. අද මගේ මේ දේශනයෙන් මම පෙන්වා දෙන්න සතුටුයි මේ පින්නතුන්ට. මේ සතර මහා ධාතු 6 හයේ උත්පත්ති ස්ථාන කියන්නේ ඕකට හේතුන් පටිච්ච සම්භූතන් හේතුඵල ධර්මතාවයක් නේ. දැන් පුජ්‍යල භාවය විද්‍යාමාන භාවය සත්‍යයට මේ සත්‍යයට පුජ්‍යලයේ දකිනකොට මේ ස්ත්‍රියක්ද මේ පුරුෂයක්ද මේ දරුවාය කියන පුජ්‍යලභාවයකින් තමයි අපි ඒ වස්තු දිහා බලන්නේ. අපි මනස සත්වය ගැනම කතා කරමුකෝ තෝරා ගන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බඳු දේශනාවලින් පෙන්වන්නේ මේ පුජ්‍යල සංකල්පය, පුජ්‍යල භාවය, මමත්වය, සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මේක විභාග කරගෙන ගැනීමෙන් කියලා. අන්න ඒකයි මම අර පෙන්වන්නේ ධාතු කියන්නේ මේ මූල මට්ටම මූල මූල ස්වභාවය අර විභංග කියලා කිව්වේ ගණ සංඥාවෙන් ඔබ හමුවට එන මේ රූප නම් මායාවකින් වැහිලා තියෙන පුජ්‍යල භාවයකින් කතා කරන සත්‍යයගේ අර උත්පත්ති ස්වභාවයම එහෙම නැත්නම් සැබෑ ස්වභාවයම පෙන්වන්නයි මේ බෙදලා පෙර බෙදලා පෙන්වන්නේ ඒ ඒ බෙදීම තුල අපේ සිතේ අර ඝනීභාවයකින් ඝනභාවයකින් ඇතිවෙන ආස්වාද භාවයෙන් සිත නිදී යනවා මේ කඩලා බෙදලා සිඳලා මේක විභංග කරලා බලනකොට ඒ විශේෂයෙන් බැලීම තුළ අනපේ පුජ්‍යල ස්වභාවයට තියෙන බැඳීමෙන් හිත නිදස් වෙනවා ඒ බිඳී යාමම නුවණ දියුණු කර ගැනීමට හේතු වෙනවා ඒ බිඳලා බලන්නේ පංචස්කන්ධය එතකොට ඒ පංචස්කන්ධයේ ඉපදීම විනාශය. දැකීමෙන් හටගන්නා නුවණ. ඒ ඒ නුවණ උපකාර වෙනවා මාර්ග ඥානෙ උපදවා ගැනීම. පුරුෂජන භාවයෙන් ඒක අනිත් පැත්ත. පුජ්‍යල භාවයේ දකින්න, පුජ්‍යලයේ දකින්න සතර මහා ධාතු ගැන කතාවකුත් නැහැ. අර අපි ඉස්සෙල්ලා පෙන්ලාපු ආයතනයන්ගෙන් මේ ස්පර්ශ ආයතනයන් තුලින් මේ සත්‍යය මේ ආස්වාද භවකට පත් වෙන්නේ අරමුණු කරන්නේ මේ රාගය ද්වේෂය මෝහය අනුව කර්ම කරන්නේ කියන කතාවක් නෑ ආස්වාදයෙන් බඳු පුජ්‍යලෙක් මම දකිනවා කියන තරම හිත නතර වෙනවා මෙන්න මේ ඒ නතර වීම වෙන්නේ විඥාණයෙන් උකොට එනිසා මේකේ පෙන්වුවේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන හය මුලින්ම මේ සූත්‍රයේ එතකොට අද මම මතක් කරන්නේ දැන් මේ ධාතු පිළිබඳව යම් විභාගයක යෙදුම් කියලා මේක මේ පින්නතුන්ට අලුත් වෙන්න පුළුවන්. ඊයන් විතක්ක තර්ක ඇති වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ සත්‍ය මේකමයි. විමර්ශනය කරලා බලන්න. දැන් ඔබට හම් ඔබ දන්නවා පෘථිවිය කියන වචනේ. කියන්නේ පටිවි ධාතු කියලා අපිට ගන්නවා කතා කරන්න. මේ ලෝකේ පෘථිවිය. ලෝකේ වතුර ආපෝ ධාතුව කියලා කියනවා. ලෝකේ ගින්න ඒකට තේජෝ ධාතුව, ලෝකේ සුළඟ වායෝ ධාතුව කියලා. එතකොට මේ මේවා අවකාශ ධාතුව මේ හිස් බව ඕනෑම වස්තුවකට ඔය යකඩ ගුලියක පවා හිස් බවක් තියෙනවා ඇති. එහෙම නැත්නම් ඒ භාණ්ඩේ හදන්න බෑ. නමුත් අපි බාහිරව පේන අහස පෙන්වන්න කිව්වොත් අවකාශයේ පොඩි ළමයෙක් අත උස්සලා මේ ආස කියලා පෙන්වන්න කරලයි බොහොම. නමුත් මේ සත්‍ය සංහතියේක සවිඥානික අවිඥානික වස්තුවේ නිස්පත්තියට උත්පත්තියට අවකාශ ධාතුව අත්‍යන්තයෙන්ම අවශ්‍යමයි. ඒ වගේ තමයි සත්ත්ව ස්වභාවයට පරිවර්තනය වෙන තැන මේ සංසාර දුකින් මිදීමට බුදු පියාණන් වහන්සේ මේ සත්‍යයේ විඥාන නම් අවස්ථාව මතකොට විශේෂ කොට දක්වා තිබෙනවා. ඒකයි මේ ධාතු 6 පිළිබඳව මතක් කරලා තියෙන්නේ. පෙන්වා තියෙන්නේ. හොඳයි ධාතුන්ගේ උත්පත්ති ස්ථාන මෙන්න මෙහිමයි ආකාශජ්ජයතේ වායු වායු වෘද්ධයතේ දියතෝ රුයසුත් දියතේ තෝයන් තෝයා රුත්‍යතේ මහි මේකෙන් මේ මේ ශෝක සංස්කෘත කීමනක් සංස්කෘත ප්‍රකාශයක් මේක නමුත් මේක බුද්ධ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවටත් ගැළපෙනවා විරුද්ධතාවයක් නැති නිසායි මම ඒක පෙන්නන්නේ. මෙන්න මෙහෙමයි ධාතුන්ගේ හට ගැනීම. කොතනින්ද කියලා බලන්න ඔබට තේරෙයි. ආකාශයෙන් සුලඟ උපදින්නේ. මේ හිස් අවකාශය වායෝ ධාතුවේ නිෂ්පත්ති නැත්තම් උත්පත්ති ස්ථානය. ධාතුවක් වායෝ වායෝ ධාතුවට හේතුවක් තියෙනවා. උපදින්නේ ආකාශයෙන්. ඊළඟ වායෝ ධාතුවෙන් උපදින්නේ තේජෝ ධාතුව. අග්නිය නැත්නම් තේජෝ ධාතුවේ උත්පත්ති වාතු වායෝ ධාතුව. එතකොට තේජෝ ධාතුවෙන් ධාතුවෙන් උපදින්නේ ආපෝ ධාතුව. ජලයේ අපි ආපෝ ධාතුව. අපිට පේන ජලය නෙමෙයි මේ ආපෝ ධාතු කියන අවස්ථාව. ඒ ධාතු ධාතුන්ගේ සංයතියේ ආපෝ ධාතුව නැත්නම් ජලයේ වැగిරෙන ස්වභාවයේ වැඩි තැන ආපෝ කියලා හඳුන්වනවා. අර සෙසු අතිරේක නැත්නම් අවශේෂ ධාතු තුනක් ආකාශ ධාතුවත් මේ ආපෝ තේජෝ වායෝ පඨවි නිෂ්පත්තියට උපකාරයි ප්‍රත්‍යයයි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීමකින් තමයි ඒවා පවතින්නේ. එතකොට ආපෝ ධාතුවෙන් පොළව නැත්තම් පටිවිය. ආපෝ ධාතුවෙන් පොළවේ නිෂ්පත්තිය, උත්පත්තිය. මේ මේ ස්වභාවය ඔබට මම කෙටියෙන් මතක් කරනවා කාල වේලාව මදි ඒ විස්තරයක් දෙන්න. ආපෝස් කිව්වේ වතුර එතකොට. ඒ ධාතු ස්වභාවය තවත් පතුල මුල් ස්වභාවය අනිත් ධාතුන් සමග සම්මිශ්‍රණය වෙන තැනදී තමයි ජලය නම් ස්වභාවයට පේන්න ගන්න. අපි ප්‍රායෝගිකව පරිහරණයට ගන්න ජලය. අපිට කොයි වෙලාවකවත් ආපෝ ධාතුව හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශ කරන්නත් බෑ. සම්මා සම්බුදුරන් වහන්සේ නම සර්වඥතා ඥාණයෙන් තමයි මේක වඩා හෙලි කරලා දෙන්නේ. වෛදික යුගයේ ඒ ඉසිවරොත් මේක පේනවා කියනවා. මම මේ සංස්කෘත ශ්ලෝකයේ සපයාගත්තේ මේ විදිහේ ග්‍රන්ථයේ තියෙනවා. දැන් මේ ආපෝදාව එකක් සරලව පෙන්ලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. දැන් හිතන්න. ඔබ කැමති තැනකින් ජල අරගෙන ලොකු බැරල් එකක් ඔය 40 ගණන් 45ක වගේ. ඕක මාසයක් දෙකක් තැම්පත් කරලා පැත්තකින් තියලා බලන්න. ඔය ජලයේ පස්ලේ අපේ සූරා ගන්න පුළුවන් පටවි ප්‍රමාණයක් පස් ප්‍රමාණයක් නැත්නම් තද ස්වභාවයෙන් යුක්ත කොටස ඔබට ස්පර්ශ කරන්න ලැබෙනවා. මේක පෙන්වනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී මේක මහා ජලකඳක් වෙනවා. මේ මහා ජලකඳ ක්‍රමේ අර පාළම බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මේ ආසන්නයේතම මේ දිවි ලෝකත් එක්ක සදී ලෝකත් එක්ක මේ ජලකඳකින් යට වෙනවනේ. මේ මහා පෘථුවිය. ඒක ක්‍රමයෙන් සිදී සිදී ගිහින් අර දීගිරි පට්ටයක් වගේ එහෙම නැත්නම් මේ දිලිසෙන සිදී පහටින් දිලිසෙන ස්වභාවයටපත් වෙනවා. ආහේ තම බ්‍රහ්මකායික දේවවරු ඒ ආයශේ පිරීලා. ආකාශස්ථාරීව හැසිරෙනකොට මේ සිදී පාටට දිලිසෙන එක මොකක්ද කියලා අන්න පහලට පහලට එන්නේ. ඒක ඇගිල්ලෙන් ලෙව කාලා බලන්නේ අරගෙන. කොහොම රසයි, මధుර රසයි. ඒ ඒ රසයට වශී වෙන වීම නිසා ආන් ආසා තෘෂ්ණා ඇති වීම තෘෂ්ණාවෙන් අර ප්‍රීති බක්කෝ ප්‍රීතිය ආහාර කොටගත් ඒ සහල්ලු දේව ස්වභාවයන් අතුරු දහම් වෙලා ඝන භාවයට රූප රූප හටගන්නේ. ඉතින් ඒ ඒ ඒ අණු අපිට හිතා ගන්න පුළුවන් ජල කඳකින් පටිවි ස්වභාවය නිර්මාණය වෙනවා කියන එක. පඨවිය උරාගන්නේ ජලයට. දැන් ඔය ධාතු හතරේ සැඟවි යෑම පෙන්වන ඕනම. මහි සංලීයතේ තෝයේ තෝයා සංලීයතේ රව. රවි සංලීයතේ වායෝ වායෝ නබ සීලියති. මේක සිදු වෙනවා දැන් ඔබ දන්න ලෝක විනාශ කාලයේදී මේ පෘථුවේ මහ පොළවේ වතුරේ අපිට මේ පොළොව අර කපුරු දාපු තැනක අලු නැතුව වගේ ඒ ගින්නෙන් විනාශ වීමකුත් වෙනවා. ඒ වගේම තමයි ජලයෙන් විනාශ වෙන අවස්ථාවකුත් තියෙනවා. මේ ඒවා සැඟවි යනවා කියලා කියන්නේ නිරෝධ වෙනවා හැම නෙමෙයි. නිරෝධයේ එක පැත්තක් මේ ධාතුන්ගේ උත්පත්තිය සහ සැඟවි යෑමයි මම මේ අද පෙන්වන්නේ. කොහොමද සැඟවෙන්නේ මේ ආකාශ ධාතුවේ තමයි පෘථිවි ඒ වායුව ගිරි යන්නේ නැත්නම් සැඟවි යෑම වෙන්නේ මහ පොළොව පතවිය වතුර වතුරේ ආපෝ ධාතුව තමයි සැඟවි යන්නේ පෘථිවිය නැත්නම් මේ පොළොව වතුරෙහි සැඟවි යනවා. වතුර නැත්නම් මේ ආපෝ ධාතුව ගින්නෙහි සැඟවි යනවා. ඒ ගින්න නැත්නම් තේජෝ ධාතුව සුළඟෙහි සැඟවි යනවා. සුළඟනොත් වායෝ ධාතුව සර්වකාලික ආකාශ ධාතුවේ සැඟවි යනවා. මම මුලින් කියපු කරුණු ටිකක් පැහැදිලි සහිත වෙන්න පුළුවන් නැවත වරක් මතක් කරනවා මේ පොළොව වතුරෙහි සැඟවි යනවා වතුර නැත්තම් ආපෝ ධාතුව ගින්නේ තැඟෙවි යනවා. ගින්න නැත්තම් මේ තේජෝ ධාතුව සුලඟ නැත්තම් වායෝ ධාතුවේ තැඟෙවි යනවා. වායෝ ධාතුව අවසානයේ සර්වකාලික ආකාශ ධාතුව යනවා. ආකාශ ධාතුවේ නිපන් වායෝ ධාතුව ආකාශ ධාතුවේම උරා ගැනීම සිද්ධ වෙනවා. එන්න මේ විදිහේ ස්වභාවයක් නැත්තම් මේක තමයි සත්‍යය ලෝක ස්වභාවය ටික ගැඹුරෙන් ඔය මා පෙන්වා දුන්න උතන. කැවි බහක් කරලා බලන්න. හොඳයි. දාතිමග්ග සූත්‍රයේදී තවත් සූත්‍ර කීපයක් දක්වන්නට දක්වලා තියෙනවා නේ මේ ආකාශ ධාතුව පිළිබඳ. මේ සතර මහා ධාතුකත් පොදු බවකුත් තියෙනවා මේ ආකාශ ධාතුවේ. එහෙනම් මේ ධාතුන්ගේ උත්පත්ති සහ සැඟවි යෑම මා මතක් කළා දැන් Nirodhe නොවන බව. නමුත් Nirodhයක් පවතිනවා මෙන්න සවිඥානික වූ මේ ධාතුන්ගෙන් හටගත් පුරුෂ පුජ්‍යලයාගේ ස්වභාවය විමසලා මේ මනෝ ධර්මයට එහෙම නැත්නම් මනසේ උපාදාන මේ බැඳීමෙන් පුජ්‍යල භාවයේ විදර්ශනා කරනකොට අපිට හම්බෙන්න ඕනේ ධාතු ධාතු එපමණකිනුත් මෙන්න අද මේ පෙන්වපු විදිහට ධාතුවේ හිත පිහිටියා. හා පුජ්‍යලයා නෙමෙයි දැන් ධාතුව. එහෙනම් ආපෝ තියෙනවා, වායෝ තියෙනවා, තේජෝ තියෙනවා, පඨවි තියෙනවා. එහෙනම් තියෙන එකක්. කියන එකක් කියන තැන තා නිරෝධයක් නෙමෙයි. එමනම් මේ ධාතුන් මේ තරම් ඝන බොල් මහා පොළොවද මහා සාගරද පිටුදුනේ නම් ඒවට හේතු ඇතුවයි හේතු ඒ පින්නපු ආකාරයට උරා ගැනීමක් සැඟවි යෑමක් සිද්ධ වෙනවා. නමුත් ආකාශ ධාතුව අකර්මජයි, අනිතුජයි, අහේතුජයි. කර්මයකින් හේතුවකින් අටගත් දෙයක් නෙමෙයි ආකාශ ධාතුව. ආකාශ ධාතුව සදාකාලිකයි සර්වකාලිකයි. ඒ වගේම තවත් එකම එක ධාතුවයි සදාකාලිකයි සර්වකාලිකයි. නිබ්බාන නම් වූ ධාතුව. දැන් මේ සත්පුජ්‍යලයා මේ ලෝකෙට එකතු වෙලා අර පෙන්නපු ආයතන ගැන මතක් කළා. සොම්නස් විදිහකට නැත්නම් දොම්නස් විදි ආකාරයට ඒ උපේක්ෂාකාරී ආකාරයෙන් ඔහම මේ ලෝකයට එකතු වෙලි තැන සිව්වාම රූප, ශබ්ද, ගන්ධ සමග එකතු වී අර මෞගබ කරලය විඥානය ගැන ප්‍රබල තැන මේ තලින් තෙලුණා දැන්. ඒ විඥානයේ ලුව බැඳීම අර චුතිසිත චුත වෙනකොට මේ ජීවිතයෙන් මෙබඳු අවබෝධයකින් තොර නුණු නිසා විඥාණයෙන් සංසාර ප්‍රවෘත්තිය මේ ජරා ජර්ජර කරඩකායක සත්ත්වකාය පරියාපන්න විඥාණය සංසාර ප්‍රවෘත්ති හදමින් පුරුෂ පුද්ගලයා නිර්මාණය කරනවා මෙන්න මේ පුරුෂ පුද්ගලයාගේ නිරෝධයයි මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධාතු විභංග සූත්‍රයෙන් පෙන්වව දරුණු ලැබුවේ. හොඳයි පින්නතුනි අද අපි මේ දේශනාවෙන් ධාතු ස්වභාවය පිළිබඳව පුරුෂ පුද්ගලයාගේ සම්භවයේ පිළිබඳවත් ලෝක සම්භවයේ පිළිබඳවත් මේ ලෝකයේ මිදීමට බුදුරජාණන් වහන්සේගේ දේශනයත් අර කුල පුත්‍රයාණන්ගේ නික්මීම නෙක්ඛම්මය අපිට අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන අර බණ ටික අහලා පැවිද්ද ඉල්ලුවාම පුක්කුසාති ශ්‍රමණයන් අර පාසුකූල දෙලිකරක් හොයනවා. රජුන් ළඟට යන්න තිබුණා. වෙලෙන්දන් එන්න ළමන්න තිබුණා. නමුත් මේ උත්තමයන් වහන්සේ අනාගාමී ඵලයටපත් වෙලයි. බුදුරජාණන් වහන්සේ පැවිද්ද ඒ දුක් ස්වභාවයෙන් ලබන්න වරන් තිබුණේ නැහැ. එනිසායි ජීවර සපයා ගන්නට අනුදැනවදායි. සීලවර සපයාට ගිය මොහොතේදී දෙනක් ගැනීමෙන් මිය යන්නේ. මේ යෑමක් නෙමෙයි පින්නතුනි මේ ගවදෙනදී අන්තක්වේට වැඩිලා මේ පින්නතා උඩ විසි වෙනවා මේ උඩ විසි වෙන මොහොතේ ප්‍රාණය නිරුද්ධ වෙලා අනාගාමි ඵල උත්තමීන් වහන්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපත ලැබනවා උපතත් සමගම රහත් භාවයට පත් උත්තර විද්වාන්සලා හත් දෙනයි මේ ලෝක දාසේ දේශනාවේ තියෙන්නේ. එයින් එක් නවක් බවට පත් වුණා පින්නතුනේ කුක්කුසාති රජතුමා මේ කුල පුත්‍රයාණෝ. එමනම් මේ දේශනාව තුළින් ශ්‍රද්ධාවන්ත පින්නතුන් මේ සංසාර දුකින් එතර වීමට මේ පුරුෂ පුජ්‍යල භාවයේ කඩා බිඳ දමන ඔබ සම්මර්ෂණයක විදර්ශනාවක යෙදෙන හැටියට අනුශාසනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි පින්නතුනි මේ ඉස්සක් කරගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය. ඒ නම් සඳහන් මිය පරලොවතිය මෞදෙමෝපිය ලේ ඥාතිවර බන්දු මිත්‍රාදීන්ට එකලෙස එක සිතින් අනුමෝදන් වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම උපන් දින සුබ පැතීම් කීපයක් සඳහන් කරලා තිබුණා. ඒ දුවා දරුවන්ට චිරජීවනය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවිදේශක පූජ්‍යපාද ඉලතගස්සවේ සීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගරිකංශයට 0112697140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් කටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0113071082 ඔබට තෙරුවන් සරණයි.